දෙවෙනි ප්‍රශ්නය හඳුනන්නේ ආමු කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය, අන්ත අන්තවාද උපාදානය. එහෙමයි. නම් මේ සතර උපාදානයන් ප්‍රකට වන්නේ මේවා එකින් එක වෙනස් වීමක් ඇති වෙනවද? ඔව් එක එක තැන්වල ඉතින් ඔය එක එක උපාදානයන් තමයි ඇති වෙන්නේ. දැන් කාම උපාදානය තුල තමයි අපට මේ පංචේන්ද්‍රයන් ෂඩේන්ද්‍රයන්ගෙන් අපි ප්‍රිය කරන දේවල් උපාදාන කරගන්නේ කාම උපාදාන. එතකොට දිට්ඨි උපාදානය නිසා තමයි මේ සත්පුද්ගල ආත්ම වශයෙන් දැඩිව ග්‍රහණය කරන්නේ. එතකොට සීලබ්බත උපාදානයෙන් අර කියන නිවනට උපකාර නොවන යම් යම් ප්‍රතිපත්ති ආදිය එය නිවනට උපකාර වෙනවයි කියලා දැඩිව ග්‍රහණය කිරීම. මෙහෙම එක එක තැන්වලදී ඒ හැමතැනම එකම උපාදානයක් ක්‍රියාත්මක වෙනවා කියන එක නෙමෙයි. අපි ඒක ග්‍රහණය කරන්නේ කවර පදනමක් තුලද කියන කාරණේ මත තමයි මේ උපාදානයන් වෙන වෙනව දක්ලා දෙන්නේ. එතකොට ඒ ඒ සියල්ල ගත්තන් පස්සේ උපාදාන කියලා අදහස් කරන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. දැඩිව එල්බ ගැනීම. එතකොට එල්බ ගැනීම තමයි නැවත උත්පත්තියකට හේතුවක් වෙන්නේ විශේෂයෙන් ඒ තෘෂ්ණාව පාදක කොටගෙන තමයි මේ හැම උපාදානයක්ම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තෘෂ්ණාවෙන් ඇති කරගන්නා උපාදානය නැවත උත්පත්තියකට හේතුවක් වෙනවා. ඒතකොට තෘෂ්ණා උපාදානයේ උපතට විතරක් නෙමෙයි හේතු වෙන්නේ. උපාදාන පත්‍යා භව, කම්ම භව, උපපත්ති භව කියන දෙකටම උපාදාන කරගත්තාම ඒ උපාදානය නිසා යලි යලි එක හට ගන්නවා. දැන් අර ඉස්සරලා නන්දික මහත්මයා ඇහුවේ මුලින් ඇති වෙච්ච තෘෂ්ණාව නැවත තෘෂ්ණාව හට ගන්න කොහොමද හේතු වෙන්නේ? ඒ තමයි අර උපාදානය. අපි තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තාම ඒකම ඒකම නැවත නැවත ජනිත වෙන්න පටන් එතකොට ඒක මරණාසන්න මොහොතේදී සිද්ධ වෙනකොට උත්පත්තියකට එයමයි හේතු වෙන්නේ. තව තියෙනවද ප්‍රශ්න? ප්‍රශ්න ඉදමනයි හම්බුනේ. බොහොම පිං. අවසරයි. එහෙනම්